බුදු පිය රජේ ගුණයේ අපමණ මතු වේවා බුදු නැන දම් දහරේ මුවගත ගින දීවා බුදු මග යන සතේ ලොව තතු වැතේ හේවා බුදු පිළිසරණ ලැබේ සත නිවනතේවා සදාහං ගඟේ ගලා මුනි සත්දාම දිනේ ලොව සතු පෙනේවා මරු වසඟේත යනේ මරු පරදවන සදාහං ගඟ මුවාගේ ගිනේ පතුර මිදම් කඳි අවසර සුවේ ගිනේ සංග පෙළ තුලින් ගිනේ ආදම් සසේ විදලා සංඝ ගුණ කඳින් මතු කරමි ලෙස වඩලා සංඝ පෙළහරක් ලෙස සදාම් කඳේ නගලා සංඝ ගුණ ගන්ත දෙමි සදාම් ගුණ වඩලා නොවේ වෙත සත හොයා තනසින මගේ ගන්නේ සැරි සරු කලක් මුනි අපමනේ සසරෙන්නේ ලැබුවද තන සුමක් අප සැම සිටවන්නේ අපමණ සසරේ ලැබූ දේ අද කොහි ඔන්න ඇස කන නාස දිව කය මන කියන තැන මේ කය ඉඳුරණක් සසරේ ලැබුව තැනා හැම අක් දැවෙහි ලැබෙමින් මම කියපු දිනා මතකයේ නොමැති මුත් මේ සෑම සිදුම උනා මේ එක කපක මුල සිට මේ වනතුරුමේ පැවිසරුවක් බැවක ඉපදුම්ගෙන එදම කොපමණ ගණන් කෙරුවක් වෙන් කර එතෙම බැහැනිම කරන්නට අත් බැව්වල තරමේ නික නික ලොවට ආසා පොඩි බඳින්නේ යවි යවි හොයන්තයි හිතගත යොමන්නේ ඒ මහා බැඳුම පොඩි නැති බව පෙනෙන්නේ කාපන් කියන හේ කුණු ගොඩ දෙවන්නේ අතුරන් හය දෙනෙක් අප වෙත මිතුරු වෙති ඒ හය දෙනා මහා මිතුරන් ලෙස හිතති ඇස කන නාස දිව කය මන යයි කියති මේ මහා හතුරු කැල මිතුරන් ලෙස පෙනෙති පොඩි උන විටදී මම යයි හැඟුමක් දෙනවා මේ මම කිය කියා තනසුන්ගෙන තනවා හතුරන් හය දෙනෙක් ලං කරගෙන තනවා සිසිලයි හිත හිතා දුක් විනි කඳ කනවා ඇතයයි එක් එක් ලෝකෙත හැඩ අරගන්නේ පිහිටා තිබේ මගේ ඇස් දෙක කියමින් ලස්සන හොයා පන්දරුවෝ කියමින් ආදර වදන් දී මනසත් හදමින් සුන්දර ලොවක සැනසුම් හැඩ රසය දෙති කොපමණ හොඳ දෙවි පංයත් කුතුලි ඇති මනසක් කියයි දරුවන් හත විලස පැති මගේ දරුවගේ ඇස් දෙක මත හිතේනු ඇති ලස්සන උරන්නට ලෝකෙත ගොදුරු වනා මනසක් හැදුවේ ඕවැන් රස පහස ගිනා ඇදුන් කාමයට බැඳගෙන රසයේ පිනා යවි යවි හොයයි මේ රසඳුන් හදන කෙනා නාදය මිහිරදී කාමිත හිත තනවා මේ මගේ සවන් දෙක මේ ලෙස ගුණ දෙනවා හතුරන් දෙදෙනෙකුට ලෝ සතරව තෙනවා මගේ කන් දෙකයි අයිතිය එහි කිය වෙනවා හොඳ හොඳ නාදයට මේ හිතකට ගන්න ඉඩ දෙන් මගේ පුතුනි කියනා විලසින්නේ දරුවන් දෙදෙනෙක්ම විලසට හිතකින්නේ තන් දෙක රකින්නවා මගේ මගේ කියමින්නේ මගේ හොඳ පුතෙක් නැත සුවඳක් ඇදලා දෙති මනසක් කියයි මොටවි එම ඇතුලේ පැති නාසය යන පුතුනි උඹ මගේ හොඳම පැති දෙන හොඳ කෙනා යයි මෝහෙන් වටලා ගති හරියට රසක් ගන්නට කවුරුද දෙන්නේ දිව මාගේ හොඳ පුතෙකි කියලයි හිතගන්නේ ලෝකෙන් ඇද ඇද රස නහරිට දෙන්නේ හොඳ රස මිහිර කාපන් කුත කියවන්නේ මේ සෑම රකින්නට මගේ ලොකු පුතු ඉන්නා මේ ඇඟ තමයි මගේ පුතු කිව් මෙන්නා මනසක් ඇතුලේ නැගි නැගි පස් දිනේ කින්නා දරු පරපුරක් ලෙස මේ කය හිතවන්නා අරගෙන රස පහත දෙන තැන් විත දුවලා ඔය පන් සියලු රසවත් දී ලොව වටලා ඔබ හත දැත දෙපයයි මේ අඳු දෙවලා තිබෙනවා ඊට හිත කියනවා කය වටලා දැන් ගොත් මෙබඳු ඇස කන නාස දෙවිතේ එලෙසම දිවට රස පහසක් දින ලෙසට කය කිව්ල කුකුතානේ යවමින් ලොවට හිතයයි කියයි මේ විලසම එම පුතුට ඒ මෙහෙ දුවලා වටලාගෙන පොර කන්නේ හිමිකම් කියා අතලා එය ඇද ගන්නේ ඒ ලොකු පුතා මේ යහපත මට දුන්නේ හිතනවා පියෙක් ලෙස මනසක් ඉලිසින්නේ ඔක්කොම එකතු වී එක පවුලක් කනවා ඒ එම පවුල මම යයි නමකට එනවා මම කියෝ පවුලේ ඔය පිරිසට හිත තනවා අවිදුව තණ්හාව මව්පියෝ ලෙස වෙනවා අවිදුව පියා ලෙස මේ පවුලෙහි ඉන්නේ සංහා මව සමග බැඳිලයි ගත වෙන්නේ ඒ දෙපළගෙන් බිහි වූ දරු මෙලේ තින්නේ ඇස කන නාස දිව කය මන කියවන්නේ අවිදුව සමග සංහා මව්පියෝ වෙතට එක පවුලක දරුවෝ ලෙස පදිඳුර එවාට බඳගෙන රඳවාගෙන ලෝකෙහි රස හොඳට ගන්නට පෙළඹිනවා හැම වැරදිම එවිට මේ මගේ පවුලේ හැම එක්කොට මම කියලා ගොඩගෙන හොයයි ලෝකෙන් රසකම් වටලා අල්ලා ගන්ත හැදු සම රස ලොවේ වටලා ගෙවෙනවා අනේ නැහැ ඉතිරියකට ගතලා හොඳ හොඳ රූප ආවයි ඇස පිනවන්නේ බැලුවත් තව මොහොතේ කෝරුව ඉලිසින්නේ ආවාගියා පමනයි නැහැ නවතින්නේ ලස්සන සිටිනවද සැනසුම දෙවමින්නේ හොඳ හොඳ මිහිරි නද යයි සවනට ඇදලා හොඳ රස විහිර විඳුනට හිතකට නගලා හිතුවත් කොහිද පිහිටියේ හඬ රසේ දෙවලා ආවා ගියා පමණයි සිත නෙමු මෙකලා හොඳ හොඳ සුවඳ මිහිරත සුව විදවනවා ඉඹ ඉඹ අල්ලන්ත හැදුවක් හොඳ තනවා සුවඳක් හසදිදී මොනනාසික වෙනවා ආවා ගියා පමණයි කෝ නවතිනවා සසයට ගිජු වෙලා දින දිනගෙන දෙවත ලැබුණා රසක් යයි හිත පිනවුම් කරත දිව වෙත දුන් රසය නැවතුම් එහි නොවේත ආවා ගියා හිතෙන් හිතේ තව නොමැත ඒ මෙහෙ දුවලා පැන පහසක් විඳ ගන්න සකසා මෙහෙ ඇව් මේ කය කිනි ගන්න දුව පහසක් ඇත්ද මත ඇති කියවන්නේ නැහැ නැවැ ඉතිරි උනේ ඉත් යයි සමාතින්නේ ඉන යන කෙනා නම් හිමිකම් කියන තැනි නෑ හිමිකමක් කියනට උන් නතර වුනේ මම මගේ කිව් නමුත් කියමන විතම තැනි මම මගේ උන කයක් කාටද හමුම උනේ අවිදුව තණ්හාව දරුවන් දිහි කරලා මම මගේ කියන්නේ මේ සයකින් ගොඩ හදලා අල්ලනු බැරි ලොවක රස තණ්හා වඩලා නැහෙනවා ඔය සැවොම එක පවුලම එකලා මොනවද ලැබෙන්නේ අල්ලාගෙන ඉන්නේ මේ ඇත එබඳු වෙනවද අද හිත පන්නේ පතගත් දාපතන් කුණු කඳු ලැලි දුන්නේ දුන්නද හොඳ දෙයක් එක එක දවසින්නේ මෝතක් ගානි දැවිලි වට කර දෙන්නේ ඇති පිය නොහැරුවොත් දැවිලිනේ හට ගන්නේ ඇති පිය ගාන මෝතක් වක් කියමින්නේ දැනසුම දෙන්නේ නැහැ දෙක දැනගන්නේ කොපමණ රැකලා පෝෂණගෙන විත් දුන්නේ මොලත් දෙකද පෙනුනේ අනුවතරින්නේ අපමණ ලෙඩ දුකට මුල් කර කඳුලින්නේ දෙමි දෙමි රතු නිද මේ ඇත් හිත පන්නේ වත පිට යන විටත් මොනවත් වදිනු ඇති මෙලෙසට හිත හිතා නිතරම රැකිය යුතුය රැක රැක කන්ත දී පෝෂණ කරනු ඇති අවදාහිමි වේද මේ අත් කුතුනි පැති සවනට නොයෙක් ලෙඩ රෝගද පැමිණෙන්නේ දුගඳක් තමයි කැරවත් නින් පිට වෙන්නේ හොඳ හොය හොයා හඳ ගන්නට හිතු තැන්නේ ඒ මම පවුලේ තව දෙපුතුන් ලෙස ඉන්නේ පෝෂණය කර කර අපි දඟලනවා කාට දෙමේ කන් දෙක හිමි වෙනවා කොපමණ රැක හිතියත් ගෙන තනවා මේ කන් දෙක දවසක වැහැරින හොඳක් හිතාගෙන නිතරම හිතියට තනක් දෙයිද හොඳ ගැනුමට ලොවවට හඳක් දෙන්න දැන් කොහඳ කනවට ආවා ගියා පමනයි ලොවේ සැම විට මෙබඳු කුණක් ගෙන මගේ මගේ කියමින සතපාත වන්නට ලොව හොඳ හොයමින දැඟලු නිසා සතුටෙන් සෑම ගොඩකින දැඟලු දැඟලු තන දුක විඳ ඇතගෙන මම යයි කියාගෙන රකින්නට පොර කන්නේ කවුරුද රැක්කේ මම යන කය හිත පන්නේ හිතුවා පමණි රැක ගන්නට සමාපින්නේ දැකගත් කෙනෙක් ලොව මොන පිළිසෙද ඉන්නේ සමතන් වට කරගෙන කුණු කය වට මොනවා ඔයාදුමී යන්නේ බවින් බවයේ බිඳුනක් මේ කුණු කයේ යලිදු අලුත් අයේ සැකසන්නේ ඇත කන නාසද දිවද කයද යන ඉඳුරන් පාදරු මිලසින්නේ අවිදු තණ්හා යන්නේ මව්පියෝ වැඩි වැඩි භවෙන් භවය කැටි කරගන්නේ මමයි කියාගෙන රකින්නට දඟලයි කවුද මෙසේ ලොවගෙන උන්නේ මගේ කියාගෙන රකවරණිටගෙන වටින් ලොවෙන් කොටු කරගන්නේ ඉතින් අනේ මේ වගේ දඟලන අය කවුද ඉති කරගෙන ඉන්නේ දිනෙන් දිනේ මම මගේ කිය කිය ඇති අයනේ අනේ ඔය මිය යන්නේ මම මගේ ජීවිත මම මගේ විනේවත බොරුවට ලෝසත දඟලෙනවා වෙනසි වෙනසි යන්නේ දුක දින කුණු ගොඩ මම කිය කිය හිති කිදසනවා මොනවා කරන්නේද උපන් නිසා මෙම කුණු කය වෙත අපි හිත වෙනවා උපන් බෙරේ ගාගෙන කර සිටීමෙන මේ කයකට සිත කරවනවා බඳගත් බෙරගෙදි ගහපන් කියුමෙනි කයගත් සානම් හොඳ කියලා පන්ත බොන්තදී හැකපන් හින්නා දුරුම වදී නැත්නම් කියලා කිව්වා වගේ අද මේ කය රකින්නවා මිසක් කොයිද හොඳකට හදලා දැනගත යුතු මේ කයේ සබාදම් දහම් දකින්නට හිත තනවා බැලුවොත් මේ කුණු කයි තරමින් හැපි ඇතුළත මොනවාද පවතින්නේ දෙලොම් නියදක් සම්යන පහකින් කුණු ගොඩ නෙවැ වටලලා දුන්නේ හොඳයි කියන්නට කැඩි ගැලෙව්වොත් දෙතිස් කුණුසකට පිටවන්නේ හොට හින්දෙති සක් වෙන්කර බැලුවත් හොඳ එකකුත් නෑ හමුවන්නේ මායා රුවකට මේ කය තිබුකුණ එක එක විලසට සැකසිනවා ඇනි බැඳීගෙන හැදතල මවෙමින් මම මේ හැඩයයි කියවනවා තිබුවෙම කුණි ගොඩ හිත මිහිත කර එක එක හැඩ සැලේ මව වෙනවා මම මේ වගේ දැන් හරිම හැඩයි සත මේම කියන්ටත් කරවනවා මේ කුණු දෙතිසක් කාට ගොඩක් ගෙන වත කර හංකඩයින් වටලා නාරවැලින් බැඳ මත් පිටු හිර කෙරේ සබයි ඇතින් වට කර වටලා ඇද කුඩ වෙන වට නැකිතිනු එනුවට ඇට සැකිලිත් වට කර ගටලා තිබෙනවා මේ කය රුකඩයක් මෙනි යන්ත ඉන්ත හැපියට ගටලා මේ ටික අරගෙන රසපසු පස යන ලෝසත මොනවද ලැබෙන්නේ ලැබුව රසක් නැහැ හිතුවොත් මේම කල් මොනවද දැන් මනසට දුන්නේ මදි මදි හොයපන් යලි යලි රඟපන් මේ හිත නම් ඇති කරවන්නේ මොනවද සැනසුම ගම්පෙදියක් මිම ඉඳුරන් පහකින් සත ගන්නේ වැඩක් නොමැති මිම කයි සෝබා දැන විසරු ලෝකේ ඇති සිහි ගන්නේ අද්දව් එක දෙක තුන හතර දෙගෙන ඈත බවින් භවෙ සිට පන්නේ මොන භවෙහි සියක් ඇස කන නාසද දිවකය මන හය කිනියුන්නේ ලැබුවද මොනවත් සසඳුන් විලසෙට සදාට සැනසු මේ ලැබ ඉන්නේ සවටන සැනසුම් පදය ගිනිනු ඇත ඒකයි මේ සතර රැවටෙන්නේ කොපමණ රැවටි වැහැරි ගියක් තව මතුවට හොයනට හිත දෙන්නේ අවිදුව පිය ලෙස තණ්හා මව් ලෙස ජාතිය හැදු ලෙස කය වන්නේ බවින් බවයමිම හද හදගෙන එයි මේ කයි සම හිත දැකගන්නේ සසර ගමන් ගින ලෝකේ සාරන්නට අවිදුව තණ්හා පොඩි ගන්නා මේ සත යන මෙම සසර ගමනේ හැටි මාගිනි ගොඩ බව දැක ගන්නා ඇවිල ඇවිල යන දාවින්නගෙන එකොළොස් මහගිනි වටලන්නා ඒ වගේ ගිනි කඳ අරගෙන යනවාද දැන් මේ ගිනි වටහලා දෙන්නා සියල්ල ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගේ ගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණේ ගින්නෙන් ඇවිල ගත්තේය සෝකේ ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය ඇස ඇවිල ගත්තේය රූපයෝ ඇවිල ගත්තේය චක්ඛු විඥානයෝ ඇවිල ගත්තේය චක්ඛු සංපස්සයෝ ඇවිල ගත්තේය චක්ඛු සංපස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කන ඇවිල ගත්තේය සබ්දයෝ ඇවිල ගත්තේය සෝත විඥානයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සය වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය සෝකගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාසගින්නෙන් ඇවිල ගත්තේය නාසය ඇවිල ගත්තේය ගන්ධයෝ ඇවිල ගත්තේය ගාන විඥානයෝ ඇවිල ගත්තේය ධාන සම්පස්සයෝ ඇවිල ගත්තේය ධාන සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගතේය ශෝක ගින්නෙන් ඇවිල ගතේය පරිදේව ගින්නෙන් ඇවිල ගතේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගතේය දෝමනස ගින්නෙන් ඇවිල ගතියේ උපායාස ගින්නෙන් ඇවිල ගතියේ දිව ඇවිල ගතියේ රසයෝ ඇවිල ගතියේ ජීවා විඥානයෝ ඇවිලගත්තේය ජීවා සම්පස්සයෝ ඇවිලගත්තේය ජීවා සම්පස්සජා වේදනාවෝ ඇවිලගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නෙන් ඇවිල ගත්තේය වේසගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිලගත්තේය ජරා ගින්නෙන් ඇවිලගත්තේය මරණ ගින්නෙන් ඇවිලගත්තේය සෝපේ ගින්නෙන් ඇවිලගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය කය ඇවිල ගත්තේය හොට්ටබයෝ ඇවිල ගත්තේය කාය විඥානයෝ ඇවිල ගත්තේය කාය සංපස්සයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සජා වේදනා වූ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාග වින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක් ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය මන ඇවිල ගත්තේය ධර්මයෝ ඇවිල ගත්තේය මනෝ විඥානයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නින් ඇවිල ගත්තේය දේශගින්නින් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක් ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය මෙසේ සියල්ල ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නින් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක් ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇයිල ගත්තේය සියලු ලෝක අනාතයි සියලු ලෝක අනාතයි සියලු ලෝක අනාතයි ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි රූපයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි සබ්දයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි නාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ගන්ධයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි දිව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි රසයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි පොට්ටබ්බයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොඇල්මනාතයි නොඇල්ම විත්වා මිදීමනාතයි මිදීම විත්වා නිවනමනාතයි නිවනම විත්වා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපති නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටි නිස්සග්ගෝ සන්නත්ථයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒකං සන්තං ඒකං පඤ්චං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කැඩිනේ දාක කය කැඩුනායි බින්දෙනේ දාක කය බිඳුනාවි නැහිනේ දාක කය නැවුනාවි අමා නිවන් සුවේ මත වූවේ කැඩෙන දාක කායේ කැඩුනාවේ බින්දෙන දාක කායේ බින්දුනාවේ නැහින දාක කායේ නැහුනාවේ අමා නිවන් සුවේ මත උතේ කැඩින දාක කය කැඩුනාවේ බින්දෙන දාක කය බිඳුනාවේ නැහින දාක කය නැවුනාවේ අමානිවන් සුවේ මත වූවේ කැඩෙන දාක කය කැඩුනාවේ බින්දෙන දාක කය බිඳුනාවේ නැයින දාක කය නැවුනාවේ අමා නිවන් සුව මත වූවේ මේ කය වැරි යම් දවසක කුණු වෙනවා ඇතේ කටු දිරලා මහා පොළවට පත් වෙනවා හැඩ වැඩ කියලා මෝඩයෝ මෙහි රැවටිනවා අතේ හැරේ මිදිලා බොදු නුවෝ නිවෙනට යනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇටේ කටු දිරලා මහා පොළවට පත් වෙනවා හැඩේ වැඩේ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුනේ දවසට නිවෙනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇටකටු දිවලා මහා පොළවට පත් වෙනවා හැඩේ වැඩේ කියලා මෝඩයෝ මෙහි රැවටිනවා අතහැරේ මිදිලා බොදුනු නිවනට යනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇතේ කතු දිරලා මහා පොළවට පත් වෙනවා හදේ වැඩේ කියලා මෝඩයෝ මෙහි රැවටිනවා අත හැරේ මිදුනේ දවසට නිවෙනෙම වෙනවා දහම් මගේ සැනසෙමු ලොව නිසරු තතු හඳුනමු බැඳින සිත් නොපාබමු අතරේ මිදී අපය නිවන් දකිනෙමු සාදු සාදු සාදු